සත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන මේ දෙක පිළිබඳව කියවෙන ඒ සත්‍යාන ග්‍රන්ථය නැත්නම් පත්‍යාන ප්‍රකරණය. ඒ පත්‍යාන ප්‍රකරණයේ කියන කරුණු දැන ගැනීමට කලින් තමන් ලබා තිබෙන අභිධර්ම ඥානය ප්‍රයමනා කරනවා. අභිධර්මයේ පිළිබඳව තමන් යම් හැදෑරීමක් කළ පිළිගන්නට ඕනෑ. ඒ ධම්ම සංගම් කරන විභංග භාග කතා පුද්ගල පඤ්ඤාති කතාවත් යමක ප ဋ ාණ කියන ඒ අභිධර්ම ප්‍රකරණ සතක් තිබෙනවා. ඒ සතෙන් මේ චිත්ත චෛතසික රූප කියන මේවා පිළිබඳ බෙදා දැක්වීමක් කරන ග්‍රන්ථය තමයි ධම්මපංගරි ප්‍රකරණය. ඒ කියනවා චිත්තුප්පාද කාණ්ඩේ නැත්නම් චිත්ත විභක්ති. රූප කාණ්ඩේ නැත්නම් රූප විභක්ති. නික්ෂේප කාණ්ඩය කියන ඒ ඒ චිත්ත චෛතසික රූප කියන මේවා බෙදා දක්වන කාණ්ඩයක් කොටසක් තිබෙනවා. ඒ මිත්‍ර කොට ඊළඟට එනවා අත්ුද්ධාර කියන ඒ අට කතා කාණ්ඩයක්. එහෙම ඒ ධම්ම සංගණික ප්‍රකරණෙහි කොටස් හතරක්. එහි එන ස්වરૂප කෙනෙක් ඉගෙන ගන්න. අභිධර්මාර්ථ සංග්‍රහය පළමු කොට ඉගෙන ගන්න. ඒ අභිධර්මයේ පිළිබඳ ඉගෙනීම කරන පිළිවෙලක්. ඒ අභිධර්මයේ හැබෑරීම පිළිබඳ උසස් තැනක් ඇති බෞද්ධ රට තමයි බුදුම රට. ඒ බුදුම රටේ අභිධර්මය උගන්වන ක්‍රමයක්. එකකට කියනවා රාත්‍රී වාචනය. අනිත් එක දිවා වාචනය. රාත්‍රී වාචනය කියන්නේ රාත්‍රී කාලෙහි කරන කියලීමක්. ඒ බොහෝ සෙයින් ඒ කරන්නේ අන්ධකාරය, කල්වරය. එකිනෙක කෙනාට අනිත් එක්කෙනා පෙනෙන්නේ නැහැ. ආචාර්යවරයෙක් ඉන්නවා. Tamanගේ ඒ අභිධර්මය කරුණ අභිධර්මයේ ඒ රාත්‍රී වාචනයට අයිති ග්‍රන්ථයක් තමයි අභිධර්ම මාතෘකාව කියන ධම්මසංගරි ප්‍රකරණෙහි යන අභිධර්ම මාතෘකාව ඒක කුසල ක්‍රිකෙන් පටන්ගෙන එන ක්‍රික 22කුත් එවැගේම දුක වශයෙන් දැක්වෙන දුක සියයක ක්‍රික 22යි දුක සියයයි කියන ඒ වායේදී ස්වરૂප ඉදිරීමක් කරනවා ඒක කවුරු හරි කටපාඩම් කරගෙන කරන එකක් නෙවෙයි. කටපාඩම් කරගෙන මේ ස්වરૂප කටපාඩම් කරමින් කරන එකක් නෙවෙයි. එහි තිබෙන්නේ තමන් දැනගත්ත ඒ ධර්ම මේ මාත්‍රකාවට අනුව තමන්ව සකස් කරගෙන බෙදා පෙන්වනවා. ඒ කුසල පිළිකෙහි යන කුසල ධර්මා කියන්නේ. කුසල ධර්මා. ඉතින් ඒක එක මාත්‍රකාවක්. කුසල ධර්මා. කුසල සංඛ්‍යාත කියන්නේ කුසල් කියන්නේ නිර්වද්‍ය වූද සැප විපාක දෙනු දෙන්නා වූද සත්ව නොවන කුද්දල නොවන ධර්මයෝ ඇත්තා ඒකයි කුසල ධර්මා කියන එකෙන් ගන්න කුසල ධර්මා සම්පති කියලා අභ්‍යාහාර කරන්නට වෙනවා ඒ කුසල කියන්නේ එකක් නිර්වද්‍ය බව අනිත් එක සැප විපාක ගෙන දෙන බව. නිර්වද්‍ය වූද සැප විපාක ගෙන දෙන්නා වූද සත්‍ය නොවන පුද්ගල නොවන. දැන් කුසල ධර්මයේ කියන්නේ දැන් අපට උපදිනවනේ අපි කියන කුසල් සිත්. අපට කුසල් සිත් ඇති වුණා, කුසල් උපන්නා, කුසල් පහළ වුණා. කියන දෙයින් දැක්කන්නේ නැහැ සත්‍යයේ පුද්ගලයේ ධර්ම සමූහයක්. ධර්ම සමූහයක් කියන්නේ ස්වභාව ධර්ම. සිතුත් ඒ සිත්කමද උපදනා වූ ධර්ම කියන මේවා. කුසල ධර්ම. එහෙම ගන්නා විට කුසල් සිත් තිබෙනවා 21ක්. කුසල් සිත් සියල්ල වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා 21ක්. කාමාවචර කුසල් සිත්, රූපාවචර කුසල් සිත්, අරූපාවචර කුසල් සිත් ලෝකෝත්තර කුසල් සිත්. එහෙම ගත්තම කුසල් සිත් ලැබෙනවා 21ක්. ඒ කුසල් සිත් 21හි යෙදෙන සිතයි කියන විට සිතට අයත් කෘත්‍යයක් තිබෙනවා අරමුණු දැනගැනීම කෘත්‍යය. ඒ අරමුණු දැනගැනීම කෘත්‍යයක් සමග පෙරපසු නොවි ඒ සිතත් සමග එකට බැඳී උපදනා ධර්මවලට කියන්නේ චෛතසිකයි කියන්නේ. ඒ චෛතසික සියල්ලම තිබෙනවා 52ක්. නමුත් කුසල් සිත් වල යෙදෙන චෛතසික තිබෙන්නේ ඒ ඒ කුසල් සිත් සියල්ලෙහිම ලැබෙන චෛතසික වෙන වෙනම ගන්නේ නැතුව සියල්ලම ගොනු කළ විට පිළි කළ විට ලැබෙනවා චෛතසික 38ක්. ඒ නිසා කුසල ධර්මා කියන විට කුසල කුසල් සිත් 21 කුත් ඒ සමවේදන চৈতසික සිත් අතට ලැබෙනවා. අනි සියලුම පරමාර්ථ මිට ඒ මේ ධර්මයට එන්නේ නැහැ. කුසල ධර්මා කියන ගොඩට ඇතුළත් වන්නේ කුසල් සිත් 21ක් ඒ සමවේදන চৈতසික සිත් අතට. ඉතින් අප දන්නවා සිත් නම් 89ක් තිබෙනවා. চৈতසික නම් 52ක් තිබෙනවා. ඒ සිත් 89න් කුසල ධර්මා කියන ගොඩට ඇතුළත් වන්නේ කුසල් සිත් 21 පමණයි. ඒ සමගේදන චෛතසිකවලට ඇතුළත් වන්නේ චෛතසික 52 අතුරේ 37ක්. එයින් අයින් වෙනවා චෛතසික කීයක්ද 14ක්. ඒ 14 අකුසල චෛතසික. ඒවා හැර අන්‍ය සමාන චෛතසික 13ක් සෝබන චෛතසික 25ක් කියන ඒ 38 කුසල ධර්මා කියන මේ ගොඩට ඇතුළත් වන්න. දැන් ඒ කුසල ධර්ම වුවද මම නොවේයි මගේ නොවේ ඒ කුසල ධර්ම ඒ කුසලද ස්කන්ධ ආයතන ධාතු කියන මේවාට ඇතුළත් වෙනවා. ඒ කුසල ධර්මයේ කියන සිත් 21ක් චෛතසික 37ක් ස්කන්ධ වශයෙන් හතරකට බෙදෙනවා. කුසල් සිත් 21ම ඇතුළත් වන්නේ විඥාන ස්කන්ධ කියන එක. සමවේදන චෛතසික 38න් වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය ඉතිරි චෛතසික 36 සංස්කාර ස්කන්ධය ඒකට 21 විඥාන ස්කන්ධය කුසල ධර්මා කියන මේ පදයට ගැනෙන පරමාර්ථ ධර්ම සියල්ලම වෙන්කොට ස්කන්ධ වශයෙන් දැක්වීමේදී ස්කන්ධ හතරකුයි ලැබෙන්නේ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. වේදනාව මමද, සංඥාව මමද, සංකාර මමද, විඥානය මමද. ඒකක්වත් මම නෙවෙයි. ඒ වගේම ඒවා මගේද මගේ කියන්නේ. එහෙනම් මොනවද ඒවා? මෙන්න මේ කියන ප්‍රත්‍යයන් කර්ම කොටගෙන ඇතිවන්නා වූ ධර්ම හේතුපත්‍ය ආරම්භනපත්‍ය අසංවිතක අධිපතිපත්‍ය අනන්තරත්ත්‍ය සමනන්තරත්ත්‍ය සහජාතත්ත්‍ය අන්‍යමඤ්ඤත්ත්‍ය මිත්‍රයත්ත්‍ය උපමිත්‍රයත්ත්‍ය පුරේජාතත්ත්‍ය පච්චාජාතත්ත්‍ය ආසේවන ප්‍රත්‍ය කම්මපච්චය විපාක මේ කතාවට නම් ඉන්නේ නැහැ ඒ ප්‍රත්‍ය 24 දක්වනවා නම් විපාකපච්චය කම්මපච්චය විපාකපච්චය ධානපච්චය මග්ගපච්චය සම්පයුක්තපච්චය විකයුක්තපච්චය අතිපච්චය නැතිපච්චය විගතපච්චය අවිගතපච්චය ඔය කියන ප්‍රත්‍යයන් කර්ම කොටගෙන ඇතිවන්නා වූ ධර්ම විසක මම ඉදෝපු ධර්මවත් මා මාගේ යයි කිය හැකි ධර්මවත් නෙවේ. අන්න ඒ නිසායි මේ ප්‍රත්‍ය කතාව දැනගන්නට ඕන. ප්‍රත්‍යයන් නිසා ධම්මා ධම්මේ සංජන්ති හේතු සම්භාරපච්චය හේතු නංජ නිරෝධාය ධම්මෝ බුද්ධේන දේශිතෝ හේතුසු උපදුම්හේතු චින්නම් රත්තම් නවත්තති යන මෙය විසුද්ධි මාර්ගයේ දැක් වෙනවා ධම්මා ධම්මේ සංජනಂತಿ මේ ධර්මයන් උපදවන්නේ කවුද ධර්මයෝමයි ධර්මයෝ ධර්මයන් උපදවත් ඒක එහෙම නැත්නම් මම අසුවල් දෙහි උපදවනවා නෙමෙයි ධම්මා ධම්මේ සංජනಂತಿ ධර්මයෝ ධර්මයන් උපදවත් හේතු සම්භාර පත්‍ය හේතු රාශියකගේ ප්‍රත්‍යයෙන් හේතු රාශියකගේ උපකාර తත්වයෙන් ධම්මා ධම්මේ සංජන්ති හේතු සම්භාර පත්‍ය හේතුසු උපරුද්ධේසු හේතු සම්භාර පත්‍ය හේතුසු උපරුද්ධේසු චින්නම් වත්තං නවත්තති ඒ මේ ධර්මයන් උපදවන හේතුන් නැවත නූපදන ආකාරයෙන් දුරු කළ හැකි වූයේ නම් එවිට මොකද වන්නේ මේ හේතුන් නිසා හටගෙන පැවතගෙන යන මේ වෘත්තය වෘත්තය කියන්නේ මේ රවුම කැඩෙනවා සිඳෙනවා සිඳනම දැන් කරත්තේ රෝදයේදී ඒ කප්පම කඩලා දැම්මම ඊළඟට රෝදේ කොහොමද පෙරෙන්තර ඉන්නේ පෙරෙන්නෙන්න බෑ අන්න ඒ වත් සින්නම් වත්තන් මේ සංසාරය නැත්නම් ක්ලේශ වෘත්ත කර්ම වෘත්ත විපාක වෘත්ත කියන නිවෘත්ත තුන හැදෙනවා හිලේ සින්නම් වත්ත ඊළඟට මේ වත්තක ඊළඟට මේ පෙරෙන්නේ නැහැ අන්න ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි ඒ කතාවේ ඉගෙන ගන්නා විට දැනගත යුතු කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ලෝකයාට දේශනා කළ එකක් නොවේ කියන මතයක්. සමහරක් කියනවා මේ භික්ෂුන් වහන්සේලා සූත්‍ර පිටකයට අන්තර්ගත කර්ම වලින්ම මතු කරගත්ත ධර්මයක්. එය ප්‍රථම සංගායනාවට ඇතුළත් වෙන්නේ නැහැ කියලා සමහරෙක් කියනවා. දෙවෙනි එකට ඇතුළත් වෙන්නේ නැtei කියනවා. තුන්වෙනි එකේදී ඇතුළත් කරගත්ත ධර්මයක් කියලා සමහරෙක් කියනවා. ඒ අපි ඒක පිළිගන්නේ නැහැ. අපි නෙවෙයි ඒ ආචාර්යවරු ඒ කාරණය පිළිගන්නේ. ඔවුන් මේ සංගායනාවට ඇතුළත් වූ බවට කරුණ දක්වනවා සංගායනාව පිළිබඳව එන පරිවාර පාළිය කියන විනය පිටකයට අන්තර්ගත ග්‍රන්ථයේ එවැගේම ඒ සංගායනාව පිළිබඳව කියන තමන් පාසාදිකාව එහෙම නැත්නම් තව කියනවා දීඝනිකාය අට කතාවේ මේ ඒ සංගායනාවේදී ඒ ඒ ග්‍රන්ථ එක් එක් භික්ෂුන් වහන්සේලාට පැරණි බව දක්වතත් අභිධර්මය විශේෂයෙන් යම් භික්ෂු පරම්පරාවකට මේ වෙන් කළේ නැtei කියන්නේ. ඒක එක කාරණයක් කොට ගන්නවා. ඒක තේරුම් ගත යුතු දැනගත යුතු කාරණයක් තමයි. නමුත් ඒ පින්වතුන් බුදුරජාණන් වහන්සේ සත්තම වර්ෂයේදී මහන්සේ වස්ත්‍රාලය ගත කළ කෞතිකා දෙවිලොවදී දෙවියන්ට එක දිව්‍ය ලෝකයක නෙවෙයි දසදහසක් තක්වලින් පැමිණි දිව්‍ය අධ්‍යාත්මයන්ට ඒ අභිධර්ම දේශනාව කළයි කියන ඒ ශාසන ප්‍රවෘත්තිය පිළිගන්නේ නැති අයයි එහෙම කියන්නේ. දැන් අභිධර්මයේ පිළිබඳව එන නිදාන කතාවෙන් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සත්වෙනි වස මෙතන දන්නවා වසයි කියන උන්වහන්සේ පළමුවෙනි වස පළමුවෙනි වර්ෂා කාලය බුද්ධත්වයෙන් පස්සේ ගත කළේ කොහිද කියන එක තමයි. කොහේද? බරණැස 25. දරණක ඉතිපතමි. උන්වහන්සේ කොණ්ඩඤ්ඤ ධබ්බිය වප්ප මහානාම අස්සජී කියන ඒ පස්වග වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කිරීම සඳහා අසලමක පුරපතලස්සක් බොහෝ දිනයයි ඒ ස්ථානයට වැඩම කරලා ධර්ම දේශනාව කළා. තමන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව ඒ අසලමක අලෝකයලමිනි වස් සමාදන්ව වස් කාලය එහි ගත කරනවා. ඒ පළමුවෙනි වස්. ඒ විදිහට මහන්සේ වස් කාලය ඒ තැන්වල ගත කරනවා. සත්වෙනි වර්ෂයේ මහන්සේ ඒ වස් කාලය ගත කළේ කෞතිසා දෙව්ලොව බව ශාසන ඉතිහාසයේ ශාසන ප්‍රවෘත්තිහි සඳහන් වෙන කොහෙවත් උන්වහන්සේ වස් කාලය ගත කළ බවක් දක්වන්නේ නැහැ. අනිත් කාරණේ තමයි හැම බුදුරයන් වහන්සේලාගේම නෑනියම් නෑනියම් ඒ දරුවා ඉපද නැත්නම් ඒ බෝධිසත්වයන්ගේ උත්පත්තියෙන් සත්වෙනි දවසේදී කලුකිය කිරීම ඒක ධර්මතාවක් ධර්මතාවක් ඒ වගේම ඒ එතුමිය කලුරිය කොට දුසිත දිව්‍ය ලෝකෙහි උපදින. ඒ මාතෘ දිව්‍ය රාජයන් කෞතුකා දෙවියවට වැඩම කළා පැමිණුණා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව අසන්න. ඒ කෞතුකාවෙහි පණ්ඩු කම්බල කෛලාසනෙහි සත්‍යයාගේ ආසනය ඒ ආසනෙහි තමා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳගෙන මේ අභිධර්ම දේශනාව පැවැත්වුවේ. ඒ අභිධර්ම දේශනාව මේ මේ භූමියේදී නැත්නම් මේ පෘථුවියේදී නොදාරන්නට කාරණය කුමක්ද කියලා සමහරෙක් අහනවා. ඒක කරුණු වශයෙන් දක්වලා තිබෙන්නේ අභිධර්ම දේශනාව එකින් එකට එකින් එකට හරියට මුතු වැලක් ඇමුණුවා වගේ ක්‍රමයෙන් සම්බන්ධව යන දේශනා පිළිවෙලක්. එය එක ඉරියව්වක සිට ඒ සම්පූර්ණ දේශනාව මේ මිනිස් ලොවදී පවත්වන්නට බෑ. ඒ වගේම හැම බුදුරජාන් වහන්සේලාගේම ධර්මතාවක් තමයි මේ අභිධර්ම දේශනාව තමන් වහන්සේගේ මාතෘ වූ ඒ මාතෘ දිව්‍ය රාජයන් කාය සාක්ෂි කරගෙන අභිධර්ම දේශනාව පැවැත්වුණා. ඒ වස් කාලයේ මුළුල්ලෙහිම පැවැත්වුණු ධර්ම දේශනාවක්. ඒ ධර්ම දේශනාව උන්වහන්සේ දේශනා කළ පරිදි සිතටගෙන නැවත කිය හැකි සමතෙක් කොහේවත් ලැබෙන්නේ නැහැ. රූප ධාතුව. ඒ විවහන්සේ තමන් වහන්සේගේ ශරීරය යාපනය කරගන්න. මහන්සේට තිබෙන්නේ මිනිස් සිරුරක්. ශරීර වශයෙන් ගත්තම මනුෂ්‍ය ශරීරයක්. නිදාතා පින්තා උසස් තැනට ගියත් ශරීර වශයෙන් සැලකෙන විට ආහාර පානෙන් යැපෙන ශරීරයක්. ඒ නිසා වහන්සේ ඒ ශරීර ප්‍රතිගග්ගණය ශරීරය යාපනය කර ගැනීම සඳහා නිර්මිත බුදුරුවක් ඒ දෙව්ලොව නියමිත වේලාවෙදී නවල මෙතෙක් ධර්මයේ දේශනා කරන්නට කියලා අදිස්ථාන කරලා එතෙන්දී හිතත්ව පින්දපාතේ උතුරු කුර දිවයිනට පින්දපාතේ වැඩලා හිමාලයේ අනුන් වනයේට පැමිණෙනවා දිවා විහරණය සඳහා. දිවා විහරණය කියන්නේ දවල් කාලයේ ගත කිරීම සඳහා. ඒ ස්ථානයට එළඹෙන්නේ පරිත් මහ රහතන් වහන්සේ. ඒ පරිත් මහ රහතන් වහන්සේට තමන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාරී පුත්‍රය අද මා මෙතෙක් ධර්මය දෙවියන්ට දේශනා කළයි. ඒ දේශනා කරපු සියලුම ධර්මය ඒ වූ පරිදිම කියාගෙන යනවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ. සරියුත් හාමුදුරුවන්ට කරුණ වශයෙන් දක්වනවා. ඒකට කියන්නේ ණය ණය ක්‍රමය ණය වශයෙන් කියාගෙන. එතන ණය කියන්නේ දන්තජ ණයම් ණය කියන්නේ ක්‍රමය කියන්නේ. ක්‍රමය. යලිතිනතුන් අසා තිබෙනවානේ දහසක් ණය කියන එක මම ස්ථානයේදී කිව්වේ දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලයේ කියලා. අන්න ඒ ඒ විදිහේ ණය දානය කරන ණය ක්‍රමයද. සරිතාමුදුරෝ මේ ශාසනයේ සිටි වික්ෂුන් වහන්සේලා අතර නුවණින් අද තැන්පත් උතුමාණන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙනවා. තමන් වහන්සේගේ භික්ෂූන් අතර නුවණින් අගතන්පත් භික්ෂුව සරියුත් හාමුදුරුවෙක් ඒක දද්දන් භික්කවේ මම තාවකානම් භික්ඛූනම් සංඥාවන්තාන යදිදන් සාරිසිතෝ ඒ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්ගස්ථාන සරියුත් හාමුදුරන්ටයි මහන්සේ දී වදාළා. අනේ සරියුත් හාමුදුරන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ණය කරේ දුන්නේ. මේ ගැන සමහර විටක කෙනෙකුට ප්‍රශ්න නැගෙන්නට පුළුවන්. එහෙමනම් මේ ධර්මය සරියුත් හාමුදුරන්ගේ ධර්මයක්. මොකද සරියුත් හාමුදුරන්ගෙන් තමයි අන් පිරිස දැනගත්තේ. උන්වහන්සේගේ හිතිය සරියුත් හාමුදුරන්ගේ ගෝල පිටක් හිටියා. සබ්බි විහාරකයන් කියලා ඒ තමන් වහන්සේ ඇතුළු කරමින් සිටි 500 දෙනෙක්. ඒ 500 දෙනා පිළිබඳව වෙන ප්‍රවෘත්තියක් තිබෙනවා. ඒවත් සමහරතු විශ්වාසන කොට අත්හරින්නට පුළුවන්. නමුත් අපට කමක් නැහැ. ඒක අපේ ධර්මයේ වශයෙන් ධර්මයේ එන කරුණ කියන්නට ඕන. කුමක්ද ඒ 500 දෙනා එක සංඝවහාරක. එවනක කාශ්‍යප බුද්ධ ශාසනය පැවති කාලෙහිදී කිරිවවුන් 500 දෙනෙක්ව සිටි පිරිසක්. කිරිවවුන් 500 දෙනෙක්. ඒ වවුන් 500 දෙනා ඒ ඒ මෙනෙහි වාසය කළ ආධිධර්මික භික්ෂුන් වහන්සේලා දෙනමා අභිධර්මයේ අධ්‍යයනය කළා. මේ අධ්‍යයනය කළ සබ්දයේ කන් යොමු කරගෙන සිටි පිරිසක් කියලා දක්වනවා. ඔවුන් එතනින් කර දෙව්ලොව ඉපද මේ බුද්ධ ශාසනය කාලෙහිදී දෙව්ලොව ඉපදව මිනිස් ලොව ඉපද පසු කලෙක සරියත් සාන්දුරුවන් ළඟ මහණ ඒ 500 දෙනා. අනේ 500 දෙනාට සරියත් සාන්දුරුව බුදුරජාණන් වහන්සේ ණය වශයෙන් උගන්වා වදාළ ඒ ධර්මය ඊට වඩා විස්තර ක්‍රමයක ඉගෙනුවා. දැන් ඒ විස්තර ක්‍රමයේ කියන එක සමහර විට කෙනෙකුට හිතා ගන්නට අමාරුයි කොහොමද බුදුහාමුදුරුවෝ කොටින් පවසපු දේ සරිත්හාමුදුරුවෝ විස්තර වශයෙන් දැන් දැන් එක කාර්යයක් ගත්තා ධර්මයක් වශයෙන් ගත්තාම කුසල ධර්මා කියන එකම කුසල ධර්මා. කුසල ධර්මා කියන්නේ කුසල් සිත් 21. ඉතින් ඒක විස්තරයකයි අතුලක් වань. නැත්නම් කුසල ධර්මා කියන්නේ කුසල ධර්මිය. දැන් අභිධර්ම මාත්‍රකාවෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දදාළ මේ මාත්‍රකා. ඊළඟට ඒකේන විස්තර තිබෙනවා. ඒ විස්තර තව එහාට තිබෙනවා කුසල ධර්ම විස්තර විස්තර කරනවා. එහි එන චෛතසික ධර්ම විස්තර කරන ඔය චිත්ත විභක්ති කියන කොටසෙන් එනවා. ලක්ෂණ සමයේ කාමාවචරං කුසලං චිත්තං ස්පන්නං හෝති සෝවනස්ස සහගතං ඥාන සම්පයුක්තං අසංඛාරිතං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුත්තබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරම්භ අස්මින් සමේ භක්ඛෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විචක්කෝ හෝති විචාරෝ හෝති ඔය ආදි වශයෙන් ඔක්කොම විස්තර කරනවා අනේ විස්තරය සරිත්හාමුදුරු දේශනා බුදුරජාණන් වහන්සේගෙන් ලක් ණය ක්‍රමය අනුව දැන් සමහර විටක කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ එහෙනම් මේක බුදුරජාණන් වහන්සේගේ නෙවෙයි සරිත්හාමුදුරු තමන්ගේම නුවණින් නතු කරගත්ත කාරණයක් නෙවෙයි. නතු කරගත්ත කාරණයක්. ඒකට හොඳ නිදර්ශනයක් වෙනවා දීඝනිකායේක සූත්‍රයක. ඒ දීඝනිකාය නෙවෙයි මේ සියන මහසියනාද සූත්‍රයනේ. මහසියනාද සූත්‍රය කියලා මට මතක. ඒ සරිත්හාම්දුරෝ කියනවනේ දීඝනිකායේ සූත්‍රය කියන්නේ ස්වාමීනි මේ අතීතයේ යම්තා ලෝකයේ ගුරුවරු පහළ වුණා නම් අනාගතයේ යම්තා ගුරුවරු පහළවන්නේ නම් මේ වර්තමානයේ සිටින බුදුරජාණන් වහන්සේගේ නුවණට වැඩි තරම් නුවණක් ඔවුන්ට නැත්තේ. එහෙම කෙනෙක් නැතේ කියලා. එවිට සරියුත් හාමුදුරනේ බුදුහාමුදුරුවෝ අහනවා "සාරිපුත්‍රය ඔබ අතීතයේ සිට බුදුරයන් වහන්සේලාගේ සිත ඔබේ සිතින් දැනගත්තාද? නැහැ ස්වාමී. මම එහෙම දැනගත්තේ නැත. අනාගතයේ ඇතිවන්නා වූ බුදුරයන් වහන්සේලාගේ සිත් ඔබ ඔබේ සිතින් දැනගත්තා. ඒකත් ස්වාමී. වර්තමානයේ සිටින සම්මා සම්බුදුන් වන තමන් වහන්සේගේ සිත සරිතාම්බුරන්ගේ සිතින් දැනගත්තා. ඒ නැහැ ස්වාමී. ඒ එහෙමත් ස්වාමීනි ධර්මන්වය ධර්මන්වය කියන්නේ ධර්මයට අනුව ඇති කරගත්ත අදහස ධර්මයට අනුව ඒකට ඉතින් කියනවා ශරීරාම්පෝන ලක්ෂණ උපමාවක් දක්වනවා ඒක නගරයක් කියනවා නගරයේ නගරයේ එහෙම පිටින්ම රැකවල්ලා තිබෙන්නේ මේ නගරයේ තිබෙන විශාල ප්‍රාකාරය. ඒ ප්‍රාකාරය සහිත නගරෙහි නගරයට ඇතුළු වීමට තිබෙන්නේ එකම දොරටුවයි. එකම දොරටුව. ඒ ප්‍රාකාරෙහි බලලෙකුට ඇතුළු වීමට තරම් වූ හෝ ඉඩක් ඇති. වෙන අන් කිසි තැනක් නැහැ. ඒ දොරටුවේ තිබෙනවා දොරටු පාලය. ඒ දොරටු පාලය දොරටුව ළඟට එන නගරයට ඇතුළුවන්නට එන සුදුසු අය දේනම් ඔවුන්ව ඇතුළට යවන අතර නගරයෙන් පිටවන අයට පිටවන්නට දෙනවා. ඔහු දන්නවා මේ නගරයට ඇතුළු විය යුතු අයයි මේ නගරයෙන් පිටදී යුතු අයයි නුවමන අයට නුවමන නැති අයට නගරයට එන්නට දෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ දොරටුපාලයාට තිබෙන ඒ නගරයට පිවිසෙන අය පිළිබඳව ඇති දැනුම වගේ ස්වාමීන් මට මේ ධර්මයේ පිළිබඳව ධර්මං වේ කියන එක ධර්මයට අනුව ඇති කරගන්නා නුවණ පහළ වෙනවා නුවණක් එනකොට යම් තාක් ආර්ය භූමියට පැමිණෙනා වූ අය දෙක ඒ හැමදෙනාම ඒ ආර්ය මාර්ගයට පිවිසෙන්නට තිබෙන්නේ එකම මඟ. එකම මඟ කියන්නේ මඟ තමයි සත්‍විස් බෝධි පාක්ෂික ධර්ම වශයෙන් දක්වන්නේ. එයින් පිටත් කර කිසි මඟක් නැහැ. ඒ වගේ මේ ලෞතර බුදු ඔබ වහන්සේ දුවට ඒ ධර්මාවබෝධය කරන්නේ නම් මේ මාර්ගයෙන් බව තේරුම් ගන්න ඕනේ. අන්න ඒ නිසායි කියලා තමන් වහන්සේගේ අදහස තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන වෙන දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ ඉතින් අර සරිත් හාමුදුරන්ගේ තිබෙන නුවණ ගැන බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දේශනා කළා. සරිත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේට අනුවම දේශනා කරනවායි කියලා එහෙම ප්‍රකාශ කළා. වෙන කවුරුවත් ගැන එහෙම වදාරලා නැහැ. චතුරාර්ය සත්‍ය තමන් වහන්සේට අනුවම දේශනා කරනවා කියලා සරිත්හම්. අන්නේ සරිත්හම් වන්ටයි අභිධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ණය ක්‍රමය දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය හැර අනි වික්ෂුන් වහන්සේලා වදාළ ධර්මයක් මේ අපේ බණ පොතෙහි ත්‍රිපිටකයේ විසාක උපාසකතුමාගේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගේ කියන මේ දෙදෙනා වහන්සේ දෙදෙනා අතර ඇති වූ සංවාදය. ඒ සංවාදයේ වශයෙන් ඒ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දේශනා කොට වදාළ විශාල ධර්මයක්. ධර්මයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්න ප්‍රශ්නෝත්තර වශයෙන් ඇති වූ කරුණවලට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දුන්නා. පිළිතුරු එකකට පිළිතුරු ලබා ගත්තම තව ප්‍රශ්නයක් අහනවා ඒකත් පිළිතුරු දෙනවා ඔය විදිහට ප්‍රශ්න අහගෙන අහගෙන ගිහින් අන්තිමට නිර්වාණය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා නිර්වාණය පිළිබඳ ප්‍රශ්නය අහලා ඒකට උත්තර දුන්නාම ඒ නිර්වාණයට සබහාග කුමක්ද කියලා ඇහුවා ප්‍රශ්න නිර්වාණයට සබහාග කියන්නේ නිර්වාණයට සමාන ඒකට සමාන කොට දැකිය හැකි තවත් දෙයක් කුමක්ද කියලා. කිවා මේ මෙනි වහන්සේ වදාලා අච්චතරාවසෝ සංහන්. හැවැත්නි ඔබ මේ ප්‍රශ්න දැන් ඉක්මවල යන ප්‍රශ්නයක් ඒ නිසා මා මේ මෙතෙක් වේලා කියන ලද කරුණ ඔබ මේ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහින් කියයි. උන්වහන්සේ ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කරනවා නම් ඒ විදිහට පිළිගන්න. Taman කියපු කරුණ පිළිගන්නට ඒ කියේ නැහැ. බුදුහාමුදුරුවෝ. ඉතින් විසාක උපාසකතුමා ගියා. ඊළඟ බුදුරජාණන් වහන්සේට මේ දෙදෙනා අතර ඇති වුණු කතාව කියනවා. කියලා අන්තිමට ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කළ වචනයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් අහන්න කිව්වා. නිසා ඔබ මේ ප්‍රශ්න මගෙන් ඇහුවා මම උත්තර දෙන්නේ ධම්මදින්නාව උත්තර දෙන්න විදිහටමයි. ධම්මදින්නාව මහා ප්‍රඥය. ආදි වශයෙන් ඒ ධම්මදින්නාවගේ තිබෙන ඥානය පිළිබඳ වර්ණනාවක් කරලා ඒ ධර්මයේ එලෙසම පිළිගන්නතේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. දැන් ඒ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ධර්ම කතිකාවක් කතිකාවක් සරියුත්හාමුදුරුවෝ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වූ උතුමා. අන උන්වහන්සේදී මේ අභිධර්මය වර්තමානයේ අප ඉගෙන ගන්න අභිධර්මය වික්ෂුන් වහන්සේලාට ඉගෙනුනේ. ඒ නිසා සරිත් හාමුදුරුවන්ගේ પરම්පරාව ඒ 500ක් වික්ෂුන් වහන්සේලා සම්මත් නෙවෙයි අධර්මී ඉගෙන ගත්තේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙහිදීම අපි කියවනේ හත්වෙනි වර්ෂයේදී කියලා හත්වෙනි වස අභිධර්මයේ දේශනා කළේ. ඒ හත්වෙනි වස සිටම ඒ කාලයේ සිටි භික්ෂුන් වහන්සේලාගේ පතන් දිගටම අභිධර්මයේ ඉගෙනගෙන ආවා. මේ සූත්‍ර ධර්ම ඊට පස්සේ බොහෝ ඇති වුණේවා කියනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ හත් අවුරුද්දක් ගත වූ තැන දේශනා කළ අභිධර්මයට පස්සේ තව කොයිතරම් සූත්‍ර උන්වහන්සේ දේශනා කළාද? අභිධර්මයේ දේශනා කළ කාලෙ පටන් ඒ අභිධර්මයේ ඉගෙන ගන්න වික්ෂුන් වහන්සේලා සිටියා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අර මහා ගෝසිංග සූත්‍රයේ කියන එකෙහි එනවා වික්ෂුන් වහන්සේලා අතර ඇති වුණු ඒ කතාව. ගෝසිංග කියන උයන. ඒ උයනේ වාසය කළ අනුරුද්ධ කිම්බිල සාරිපුත්‍ර මොග්ගල්ලාන ඔය කියන හම්බුරු කීප නමක් ඒ ස්ථානෙහි වාසය කළා. ඒ වාසය කළ ඒ හාමුදුරුවන්ගේ මේ සාකච්ඡාව කතා ඒ අතර ඇති වූ සාකච්ඡාවකදී මේ ගෝසිංහ කාලවණය හොබවන්නේ කවරහුද කියන ප්‍රශ්නයක් මතුවා. ඒ ප්‍රශ්නේ මතුවූ කල්හි එකිනෙක කෙනා එක එක උත්තර දුන්නා. තමන් පිළිගන්නා අදහස් අනුව එක එක උත්තර. ඒ මුගලන් හාමුදුරුව ප්‍රකාශ කළා යම් භික්ෂූහු දෙනමක් අභිධර්ම සාකච්ඡා පවත්වන්නාහු නම් ඔව්හු මේ ගෝතිංග කාලවණය සබවනවා අර මේ භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණු ඒ කතාව උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වයි මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වයි බුදුහාමුදුරේ හැම එකක්ම පිළිගත්තා. පිළිගෙන මුගලන් හාමුදුරුවන් ප්‍රකාශ කළේ කාරණේ ගැන කිව්වා. මුගලන් හාමුදුරුවෝ ධර්ම කතිකේ. මුගල්ලානෝ හිදිකේ ධම්ම කතිකේ. ඒකේ අභිධර්ම සාකච්ඡා පවත්වනවා නම් යම් භික්ෂූහු ඔව්හු ගෝසිංහ සාලවණේ බබලවනවයි කියපු මේ කතාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කතාව කී මුගලන් හාමුදුරුව ධර්ම කතිකේ කියනවා. ධර්ම කතිකෝ කියන මේ නම ධර්ම කතික කියන මේ ව්‍යවහාරය ඇතැම් භික්ෂුන් වහන්සේලා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙහිදීමත් ඇති ඒ ධර්ම කතිකයෝයේ කියන මේ නමින් දක්වා තිබෙන්නේම ආධර්මික භික්ෂුවෝ ආධිධර්මික භික්ෂුව. අභිධර්මයේ දන්නා භික්ෂුන් වහන්සේ. ඒ නිසායි ආධිධර්මික භික්ෂුව යේව කියන ධම්මපතිකා සේසා ධම්මං කතෙන්තාපි නේ ධම්මපතිකා කියලා අටුවාවෙන් කියන්නේ. ආධිධර්මික භික්ෂුවරයෝ මේ ධර්ම කතිකයෝ. අන්‍යෝ ධර්ම දේශනා කළත් ධර්ම කතිකයෝ නොවේ. ඒ නිසා තමයි බොහෝ විට ධර්මයක් දේශනා කරන්නටයි කියලා මාතෘකාවක් තබාගෙන ඒ මාතෘකාව විස්තර කිරීම වශයෙන් මේ මේ කතාවක් කියලා කතාව අවසන් කරනවා. ඒ ධර්ම කතික නොවන බැරි ධර්ම කතිකයාට නම් ඒ ධර්මයේ පිළිබඳවම කියන්නට කාලය මදි. ඒ තරම් කරුණු තිබෙනවා ධර්මයේ පිළිබඳව කියන්නට. නමුත් ධර්ම කතිකයන් නොවන අභිධර්මයේ නූගත් අයට ඒ කරුණ පිළිබඳව කියන්නට ඒතරම් දෙයක් නැහැ. එනිසා කාලය සම්පූර්ණ කරන්නට තිබෙන කුමකින්ද? මොන හරි කියලා කතාවකින් දීපි. කාලය පුරවන්නට ඕන. ඒ නිසා මේ අභිධර්මයේ කියන එක මේ චිත්ත චෛතසික රූප කියලා දක්වන්නේ මේ අපි එකිනෙක කෙනා පිළිබඳ වීම කියන්නේ. අපෙන් පිටත් කර කිසිවක් නෙවෙයි චිත්ත චෛතසික රූපකයක්. පිටත් කරලා තිබෙන්නේ එක ධර්මයක්. ඒ තමයි නිවන. නිවන. සමහරම ඒකත් අපි ළඟයි කියලා කියනවා. අම ඒත් මෙදක් තමයි කියන කතාව. ඒ නිවනත් අපි ළඟයි කියලා කියනවනේ. ඒ සමහරව එහෙම කියනවා. ඒ කියන්නට හේතුව ඉමස්මින් යේව ව්‍යාමනත්තේ කලෝදරේ සතන්නම් පදුනකේ ලෝකංච පඤ්ඤාපේ ලෝක සමුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදංච කියලා බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේදී දේශනා කළා. ඒ පාඨය අනුව කියන මේ පංචස්කන්ධෙින නිවනක් කියනවා. පංචස්කන්ධෙ නිවන නෑ. නමුත් පංචස්කන්ධය අනුව පංචස්කන්ධය පිළිබඳව සොයන කෙනෙකුට තමයි ඒ නිවනට පැමිණෙන මාර්ගයක් නතු කරගත හැකි වන්නේ ඒ නිවන පංචස්කන්ධයෙන් පිටත් කරලා. ඒ නිසායි නිවන කාල විමුක්ත ධර්මයක් කියලා එන්නේ. දැන් ඔය ටික මා කීවේ අභිධර්මයේ පිළිබඳව තියෙන ඒ ශාසන කතා ඔය වඩා තව ගාක් ඉස්සර කියනවා නම් පැය ගන්නක් යන්නට වෙනවා. ඊළඟට ධර්ම සංගායනාවේදී ඇයි යම් කිසි පිරිසකට මෙන්න මේක ඔබලට බාරයි කියලා එහෙම පැවරුවේ නැත්තේ කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නයට දී උත්තරේ තමයි සූත්‍ර ධර්ම පිළිබඳව නම් ඒ දක්වාම කවුරුත් භාරව සිටියයි කියන්නට බෑ. ඒ නිසා එක් එක් කාණ්ඩ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුක්තනිකාය අංගුත්තරනිකාය සුද්ධකනිකාය කියන නිකාය පහක් තිබෙනවා ඒ පහේ එන සූත්‍ර පිළිබඳව ධාරණය ප්‍රගුණ කිරීම එක පිළිසකට පවරන ඒ නිසා මේ හාමුදුරුවරු දීඝ බාණකේ මේ අය මධ්‍යම භාමිකේ සංයුක්ත භාමිකේ අංගුත්තර භාණිතය ආදි වශයෙන් එහෙම වෙනකොට අභිධර්මයේ විගතම අප කියවන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ හත්වෙනි වස සිටම අභිධර්මයේ ධර්මින් සිටි වික්ෂු පිරිසක් සිටියා. ඉතින් ඒ පිරිසගෙන් අරගෙන වෙන කාට හරි අමුතියෙන් පවරන්නට කාරණයක් නැහැ. බුදුදම ආපු පිරිස. ඒ නිසා විශේෂයෙන් භික්ෂු පිරිසකට අභිධර්මය පැවරුවේ නැහැ. නම් සංගායනා පිළිබඳ ඒ ගාථාවල දැක්වෙනවා මේ පිටක තුනම භික්ෂුන් වහන්සේලා සංගායනා කළයි. පිටක තුනම සංගායනා කළයි. කොහොමනම් අභිධර්මය එහෙම සාමාන්‍ය භික්ෂු කෙනෙකුට එහෙම නැත්නම් මොන විදිහේ නුවණ ඇති භික්ෂුන්ට වුවද හදන්න පුළුවන් ධර්මයක් නම් නොවේ. ඒක තේරුම් ගන්නට ඕන. එය මේ කවුද මිලින්ද ප්‍රශ්නයේදී මිලිඳු රජතුමාට නාගසේන හාමුදුරුවන් ප්‍රකාශ කරනවා මහරජා ඉතාම දුෂ්කර දෙයක් බුදුරජාණන් වහන්සේ සිදු කොට වදාළා. ගංගා යමුනා චිරවති කරභූ මහී ආදී මේ ගංගාවන්ගේ තලය මහ මුහුදට ඇදහැලෙනවා. ඒ මහ මුහුදට ඇදහැලෙන ගංගා ජලයෙන් දෝතට වතුර අරගෙන ඒ වතුරේ තිබෙන ගංගා නම් ගඟේ ජලය මේවයි ආදි වශයෙන් ඒ ගංගා ජලය වෙන්නේ කොට දැක්වීම කළ හැකි වුණා. එහෙම කරනවා නම් ඊටත් වඩා දුක්තර කාරණයක් බුදුරජාණන් වහන්සේ සිදු කොට වදාළේ එක එක සිතක්ගෙන ඒ සිතෙහි මෙන්න මෙතෙක් චෛතසික ධර්ම පවතිනවා මේ සිතේ පවතින මෙතෙක් චෛතසිකයේ මේ සිතේ මෙතෙක් ආදි වශයෙන් එහෙම වෙනකොට දැක්වීම ඉතාම දුෂ්කර කාරණයක් කියලා ඒ මිලිඳු රජතුමාට නාගසේන හාමුදුරුවන් ප්‍රකාශ කරනවා. කොහොම වුණත් ධර්මයේ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කර ගන්නට නම් ධර්මයේ තේරුම් ගන්න. අභිධර්ම ඥානයක් කෙනෙකුට යොමනා කරපො. අභිධර්ම. මම මේක කලින් දවසකත් මේ පින්වතුන්ට කීවා. ඔය අභිධර්මයේ බුද්ධ දේශනාවක් නොවේ කියන පින්වතුන්ම ඇතන් විටක සමන්ත අමතක වෙලා වෙන්නට පුළුවන් ධර්ම දේශනාවලදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අසලා ඇතැම් කෙනෙක් දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණුණයි කියලා ප්‍රකාශ කරනවා. දහසක් ණය පිළිගන්නට තිබෙන්නේ ආධර්මිකයන්ට මිසක අභිධර්මයේ නැtei කියන අයට නෙවෙයි. දහසක් ණය ඉන්නේ අභිධර්මයේ. අභිධර්මයේ. ඒ ධානං භාවේති මග්ගං භාවේති ආදි වශයෙන් මා මෙතෙන් විස්තරයක් කළේ ඒ ඒවා දීපති මහා ණය. ඒ දීපති මහා ණය ඊළඟට ප්‍රතිපදා සතරෙන් වැඩි කරලා නැවත ඒවා අර සම්දාධිපති, ගිරියාධිපති, චිත්තාධිපති, දීවංසාධිපති කියන මේවායින් වැඩි කරලා ගන්නා දහසක් ක්‍රම තිබෙනවා. ඒ දහසක් ණය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැටි. නාමකදාලා යත් යකින් සමේ ලෝකුත්තරං භාවං භාවේති නීයානිකං අපචේගාමින් විත්තිගතානං පහානාය පඨමාය භූමියාපත්තිය විවිච්ඡේව කාමීහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සංතක්කං සංචාරං විවේකජං තීතිසුඛං පඨමඥානෙ උපසම්පජ්ජ විහරති ඔය විදිහට ධම් භාවයේ කියන එක වඩා තුමත් පිළිබඳව ලෝකුත්තරං ඥාන රූපාවචර ඥානෙ අරූපාවචර ඥානෙ නෙමෙයි ලෝකුත්තරං ඥානං භාවයේ ඒ කීවේ මේ ලෝකෝත්තර මාර්ගය ගැන එතන ධාන වශයෙන් දැක්වේ. ධාතුසා. ඊළඟට ලෝකෝත්තර මග්ගම් භාවයේ කි. ඊයාන්තං අපචේ ගාමින් දිටිගතානම් පහාමහ. ලෝකෝත්තරං සතිපට්ඨානං භාවයේ කි. ලෝකුත්තරං සම්මප්පදාවං භාවේති ලෝකුත්තරං ඉතිපාදං භාවේති ලෝකුත්තරං දුක්ඛං භාවේති මේ විදිහට විසි ආකාරයක් වඩාලා ඒ විස්ස නැවත පස්පදා වලින් වැඩි කරනවා කොහොමද? ධානං භාවේති නීයාංකං අපචේදාමි විත්තිගතාමං පහනාය පතමාය භූමියා පත්‍තියා විරිච්ඡේද කාමෙහි විරිච්ඡ අකුසලේහි ධම්මේහි සංසක්කං පවිචාරං විවේකජං දීපිතිකං පතමඥානං උපසම්පද්ද විහරති දුක්ඛා පටිපදාං භණ්ඩා විඤ්ඤාං දුක්ඛා පටිපදාං චිත්තා විඤ්ඤාං සුඛාපටිපදං බන්ධා භින්නා සුඛාපටිපදං චිත්තා භින්නා එහෙම වදාරලා ඊළඟට ලෝකුත්තරං ධානං භාවේති නීලානිකං අපිකේගාමින් විචිගතානං පහනාය කතමාය භූමියා කට්ටියා අර සංහිත වශයෙන් ආරම්භයෙන් ශුන්‍යත අනිත්‍ය අපනිත ශුන්‍යතං ශුන්‍යතං අපනිතං ශුන්‍යතයි අපනිතයි ඊළඟට ඇයි අර අනිත් හතර වෙන්නේ ඉද්ධිපාද හතර. කොහොම ගත්තම වෙනවා දහසක් ක්‍රම. ඒ දහසක් ක්‍රමයන්ගෙන් සෝවාන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාළා. වදාළා. ඒ එහෙම නැතුව කෙනෙක් දහස් ක්‍රමයකින් සෝවාන් මාර්ගයේ උපදවා ගන්නයි කියන එක නෙමෙයි. ඒ සෝවාන් මාර්ගයේ ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දහසක් ක්‍රමයන්ගෙන් දහසක් ක්‍රමයන්. අනේ දහසක් ක්‍රමයන්ගෙන් යුක්ත සෝවාන් මාර්ගයට පැමිණුණා කියන එකයි එයින් අදහස් කරන්නේ. ඉතින් මේ දහසක් ණය වෙන කොහේවත් සඳහන් ගන්නේ නැහැ අභිධර්මයේ විතරක. අභිධර්මයේ භග්ම සංගමයේ විසක වෙන කොහේවත් වෙන කොහේවත්. අනේ ඒ පින්වතුන්ගෙන් අහන්නට ඕනේ. අභිධර්මයේ බුදු දේශනාවක් නොවේ කියලා කියන ඔබ මේ සෝවාන් මාර්ගයේ පිළිබඳව දහසක් ණය පිළිගන්නවා. එහෙනම් මේක කොහෙද තියෙන්නේ? කියලා අහන. සමහරවිට තෝරන. ඉතින් මේ මේ අනන්තව කමනන්තරක්පත්යේ කියන එක. බුදුරජාණන් වහන්සේගේ ප ဋ ාණ දේශනාවෙහි හේතුපත්‍ය ආරම්භනපත්‍ය අධිපතිපත්‍ය කියන තුන වදාරලා ඊළඟට වදාළ ප්‍රත්‍ය දෙක. අනන්තර සමානන්තර. අනන්තරය කියන්නේ සමානන්තරය කියන මේ දෙකම චිත්ත චෛතසිකයන්ටයි අතුලක් කරන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරය හරියට මෙහෙමයි. රජකම පියාගෙන් පුතුට ඒ විදිහට එන බවක් තියෙනවනේ. ඉස්සර එහෙමනේ තිබුණේ වැඩකම ලැබෙන්නේ ප්‍රවේණිය. පරම්පරාව. තාත්තගේ පුතා. ඒකට තාත්තා ඉන්නතුරු පුතාට වැඩකම ලැබෙන්නේ නැහැ. පියාගේ ඇදෑමෙන් පුතාට වැඩකම ලැබෙන්නේ. හරියට මේ පියාගේ මරණය පිටාට රජකම ලබා දීමක් වගේ ලබා දීමක් වගේ ඒ ඒක ඒක මම මේ උපමාවක් හැටියට කිව්වේ දැන් තේරුම් ගන්නට තිබෙන්නේ අනන්තරප්පත්තිය කියන එකේ හැම සිතකම ඒ සිතේම ආවේනික ශක්තියක් වශයෙන් තිබෙනවා ඊට අනුතුරුව තවත් සිතක් උපදවීමක් එනකොට සිත් උපදින්නේ එකකට පසුව එකක් වශයෙන්. එහෙම එකකට පසුව එකක් වශයෙන් සිත් ඉපදගෙන යාමක් නැත්නම් අපට කිසිදු දෙයක් දැන් අපි සමහර විටක යම් යම් දෙයක් අප කරනවානේ. අපි ඉගෙන ගන්නවා, යනවා, එනවා, කතා කරනවා. අපි කතා කරනවා. ඒ කතා කිරීමේදීද පිළිවෙලක් තිබෙනවා. පිළිවෙලක් තියෙනවා එකකට අනුකූල එකක් වශයෙන් මේ එක්තරා ක්‍රමයකට මේ කතා කරන කරන ඒ වගේම අපි ලියාගෙන යනවා ලියනවා එයාදී වශයෙන් අප කරන ක්‍රියා ඒ කල හැකිව පිළිගන්නේ ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් උපදින බැරි. එහෙම සිත් ඉපදීමක් නැත්නම් ඒ ක්‍රියා සිදු කිරීමක් අපට කරන්නට බෑ. දැන් ඒ අප සිදු කරන ක්‍රියා අප කතා කරලා ලෝක ව්‍යවහාර වශයෙන් කියන්නේ මා එය කරනවා ඔබ එය කරනවා එහෙමද කියන්නේ එතකොට මායි ඔබයි කියන මේ ව්‍යවහාරය අප කරන්නේ මොනවටද කියලා බලන විට අපට ලැබෙන්නේ මොනවද චිත්ත චෛතසික රූප ඒ වගේම තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ. දැන් ඒ චිත්ත চৈতසික රූප කියන මේවා නිසක මේ ඇතිවන්නේ වෙන මොනවත් නෙවෙයි. චිත්තෙත් උපදිනවා ඒ සිතත් සමග চৈতසික උපදිනවා ඒ සිත හා চৈতසික උපදිනකොට මේ ක්‍රියාවට යෝග්‍ය වෙන පරිදි සකස් කරන රූප හටගන්නවා. ඒ නිසායි ඒ ඒ ක්‍රියාවන් එලෙස සිදුවන්නේ. දැන් විදර්ශනයකට මේ කතා කරන පුද්ගලයාව ගත්තොත් අප කියනවා මා කතා කරනවායි කියන්නේ. ඒ මා කතා කරනවායි කියන විට මායි කියන්නේ කුමක්ද කියලා බලන්නට ඕන. දැන් ඒ කතා කිරීමෙන් කතා කිරීම කියන මේ ක්‍රියාව සිදුවන විට ඒ ක්‍රියා නිෂ්පත්තියට උවමනා කරන ධර්ම කොටස කොටස් තිබෙනවා මොනවාද ඒක කරන්නේ මේ කතාව මේ පින්නතුන්ගේ ශ්‍රවණ පථයට එන්නේ ශබ්දේ ශබ්ද මාර්ගය ශබ්ද කියන්නේ රූපයක් ශබ්ද රූපය ඒ ශබ්ද රූපයේ උපදින්නට එය උපදවා ගන්න සිතක් ඕන කරනවා. සිත. ඒ සිත චෛතසිකත් සමග ඇතිවන සිතක් විසක තනිකර සිතක් නෙවෙයි. ඒ සිතයි චෛතසිකයි කියන ඒ දෙකොටස විතරක් අරගෙන අපි බෙදුවොත් එතන තිබෙනවා චෛතසිකවල වේදනා සංඥා කියන චෛතසික දෙක වෙනම ස්කන්ධ දෙකකට ඇතුළත් කරනවා වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ. චේතනාව සහිත ඉතිරි চৈতසික තිබෙනවා මා මේ පින්නතුන්ට කරන කතාව කුසල් සිතක් උපදී සිදු කරන ක්‍රියාවක් නම් ඒ කුසල් සිතෙහි මේ අවස්ථාවේදී ලැබෙන চৈতසික තිබෙනවා 35 33 33ක් চৈতසික තිබෙනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල් සිත නම් ඒ කුසල් සිතෙහි යෙදෙනවා අඤ්ඤ සබාන চৈতසික 13ක් සෝබන චෛතසික 19ක් ප්‍රඥා චෛතසිකයක් කියන මේ චිත් චෛතසික 33. ඒ 33යි සිතයි කියන නාම ධර්ම 34ක් තිබෙනවා. ඊළඟට රූප ධර්ම. රූප උපදිනවා. මොනවද කොහොමද මේ රූප කියන්නේ? දැන් මේ ශරීරයෙන් ගත්තත් ඒ ශරීරයේ රූප. රූප. නමුත් මේ ශරීරය දැන් ශබ්ද නිකුත් වීමට උවමනා කරන යම් ශාරීරික කොටස් තිබෙනවානේ. ඒ කොටස් ඒ ඒ තැන්වල ගැටෙනේවා ගැටෙනේවා ගැටීම් ඇරෙනේවා ඇරීම් ආදී මේ ක්‍රියා සිදු වෙන්නට ඕන. එහෙම නැතුව ශබ්දය නිකුත් වන්නට බෑ. ඒ ශබ්ද නිකුත් වීමට උවමනා කරන ආකාරයෙන් මේ රූප උපදවන්නේ අර ඇතිවුණු සිතින් සිතින් උපදවන රූප එනිසා ඒවට කියන්නේ චිත්තජ රූපේ කියලා. චිත්තජ රූප. අනේ චිත්තජ රූපත් සිත කියන ධර්ම වශයෙන් ගත්තම කොච්චරද ඒව එතන සිත් වෙනවා, චෛතසික වෙනවා, රූප. ස්කන්ධ වශයෙන් ගත්තම පහක්. පහක්. දැන් අපි කියනවා අපි දැන් නම් කතාව කරලා ඉවරුනාම පස්සේ මට කියත හැකි මම පැයක් කතා කළා කියලා. මම පැයක් කතා ඇත්තෙන්ම මම කීවේ කුමකටද කියලා බැලුවොත් ඒ කය තුල නැවත නැවත ඇති වෙමින් නැති වෙමින් ඇති වුණු නැති වුණු ඇති වුණු නැති වුණු නාම රූප ධර්ම කුණ්ඩයකට තමයි ඒතන මමයි කියලා ගන්න. මමයි කියලා ගන්න ඒ ධර්ම කුණ්ඩය. ඒවා ඇති වුණා නැති වුණා. දැන් මේ ඇති වෙන ඒවා පිළිබඳව ගත්තොත් අපි කියවනේ සිත් උපදිනවයි කියලා. දැන් මේ කතාවටම උපදනා සිත් අපි චිත්ත වීති වශයෙන් ගත්තොත් චිත්ත වීති වශයෙන් ගත්තොත් මේ ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ චිත්ත වීති චක්කුද්්වාරික චිත්ත වීති නෙවේ. මනෝද්වාරික සෝතද්වාරික චිත්ත වීති නෙවේ. ධානද්වාරික, ගෘහද්වාරික, කායද්වාරික චිත්ත වීති නෙවේ. මනෝද්වාරික චිත්ත වීති දැන් මේ පින්තුන්ට මහත් උපදිනවා ඒ කියන්නේ මේ ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති. නමුත් මේ මනෝද්වාරික චිත්ත වීති අතරට ඒ කියන්නේ ඒවා ගත වෙනවා නැවත උපදිනවා ඔය විදිහට අතරේ උපදිනවා දැන් මම කතා කරන ශබ්දය මටත් ඇහෙනවා මේ පින්තුන්ටත් ඇහෙනවා. ඒ ශබ්ද ඇසීමේ චිත්ත වීතිය සෝතබ්වාරික චිත්ත වීතිය. සෝතබ්වාරික මාව පෙනෙනවා මේ පින්වතුන්ට ඒ පෙනෙන චිත්ත වීතිය චක්සුද්්වාරික චිත්ත වීතිය. නමුත් ඒ ඒ වීති දෙකෙන් නෙවෙයි මේ මේ පින්වතුන් යමක් අහලා ඊළඟට දැනගන්නවනේ. ඒ දැන ගැනීම කරන චිත්ත වීති මනෝද්්වාරික චිත්ත වීතිය. මට උපදින්නේ මනෝද්්වාරික චිත්ත වීතිය. දැන් මේ මනෝද්්වාරික චිත්ත වීතිය ගත්තොත් ඒ මනෝද්්වාරික චිත්ත වීතියේ ආරම්භය කොතනින්ද මනෝද්වාරා වජ්ජනේ මනෝද්වාරා වජ්ජන කියන සිතක් තිබෙනවා. ඒ මනෝද්වාරා වජ්ජන සිතට අනුකූලව ලැබෙන්නේ ජවන් සිත. එතකොට මේ මනෝද්වාරා වජ්ජන සිතින් ජවන් සිතට ලැබෙනවා උපකාරය මොන උපකාරයද? මේ අපේ කතාවට අද තිබෙන උපකාර දෙක අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය. එතකොට අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය වශයෙන් මනෝද්වාරා වජ්ජන සිත අරගෙන ඊළඟට පළමු ජවනය කාමාවචර කුසල් වලින් එකක් පළමු ජවනයේ වශයෙන් උපදිනවා. ඒ පළමු ජවනයට මනෝද්වාරා වජ්ජන සිතෙන් ලැබෙන උපකාරය අනන්තර සමනන්තර ඒ ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. පළමුවෙනි ජවනය අපි ඒ ජවනයේ කියේ කුසල් සිතක් කියලානේ. ඒ කුසල් සිතේ උපදනා චෛතසික ගැන කියවන 33ක් ඒ කියලා. ඒ චෛතසික 33යි ඒ සිතයි කියන ධර්ම සමූහය තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඊළඟට ඒ ඒ පළමුවෙනි ජවනයේ ප්‍රත්‍ය වෙනවා ඊළඟ ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙන ජවනයේ මොන ප්‍රත්‍යයේද? අනන්තර සමනන්තර ප්‍රත්‍යෝත්පන්නය වෙනවා ඊළඟ ජවනයේ. ඒ තුන්වෙනි ජවනය ප්‍රත්‍යෝ ප්‍රත්‍ය වෙනවා හතරවෙනි ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. හතරවෙනි ජවනයේ ප්‍රත්‍ය වෙනවා පස්වෙනි ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. ඊළඟට පස්වෙනි ජවනයේ ප්‍රත්‍ය වෙනවා හයවෙනි ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. හයවෙනි ජවනයේ ප්‍රත්‍ය වෙනවා හත්වෙනි ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. දැන් ජවන් ඉවරයි. ඊළඟට හත්වෙනි ජවනය ප්‍රත්‍ය වෙනවා අපි ගතහොත් ඊළඟට සිත භවංගයට වැටෙනවා නම් භවංගය ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. භවංග සිත් කීපයක් යන්නත් පුළුවන්. ඊළඟට ඒ භවංගයේ ඊළඟ භවංගයට ප්‍රත්‍ය වෙනවා ඒ ඊළඟ භවංගයේ ප්‍රත්‍යুৎපන්නය වෙනවා. අන්න ඒ විදිහට එක එක සිතකට ඊට පළමු ඇතිවන්නා වූ සිතින් ලැබෙන උපකාරයයි අනන්තර සමනන්තර කියන මේ දෙකම. ප්‍රභේදයක් තිබෙන ආචාර්ය මතයක් අනන්තර ප්‍රත්‍යය කියන්නේ ඒ එක සිතකට අනතුරුවම ඊට සුදුසු සිතම ඉපදවීමේ ශක්තිය අනන්තරත්ත්ව ශක්තිය කාලයෙන් අතරක් නොවන පරිදි සිතක් ඉපදවීම ඉපදීමට උපකාර කිරීම සමනන්තරත්ත්වයේ කියලා එක ආචාර්ය මතයක්. ඒක රේවකාචාර්ය මතේ කියලා ඒ විදුලි මාර්ග කීකාවේ සඳහන් වෙනවා. නමුත් ඒක පිළිගන්නා මතයක් නෙවෙයි. ඒ මොකද ඒක කාරණේ දක්වන්නේ දැන් කාලයෙන් අතරක්ය කියන එක. කාලය කියන එක අභිධර්මයේදී පරමාර්ථයක් හැටියට දක්වන්නේ නැහැ. කාලය කියන එක පරමාර්ථයක් හැටියට ගන්නෙ නැහැ. කාලය කියන්නේ ප්‍රඥාක්තියක් කියලා ගන්නවා. කාලය කියන එක යම්කිසි හේතුවකින් ඇතිවන්නක් හැටියට එන්නේ නැහැ. කාලය. දැන් අපි කාලය මනින්නේ කුමකින්ද? දැන් අපි කියනවා උදේ කියනවා දවල් කියනවා ආදි වශයෙන් යම් කිසි රූපයක් නැත්නම් යම් කිසි කරුණු මුල් කරගෙනයි මේ කාලය මනගන්නේ. ඒ වගේම අප පිළිබඳවත් එහෙම කාලයක් කියනවා මම මෙච්චර කල් ජීවත් වුණා ආදි වශයෙන් කාලයක් ගැන මේ කියන්නේ. එතන කාලය වශයෙන් දක්වන්නට අමුතු දෙයක් නෙවෙයි තියෙන්නේ. ඒ කාලයට අනුව පෙන්වන්නට තියෙන්නේ මොකද්ද? මේ කර්ම වේගන ගිය මේ පංචස්කන්ධය පෙන්වන්නට තියෙන්නේ. එහෙම නැතුව කාලය කියන එක පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් නෙවෙයි. අනේ කාලය කාලයෙන් අතරක් නොවන පරිදි කියන එක කාලයෙන් අතරක් නොවන පරිදි ප්‍රත්‍ය වීම මේ සමනන්තර ප්‍රත්‍ය කියන එක නොපිළිගන්නට කරුණක් තමයි එක අවස්ථාවකදී සිත්වල හට ගැන්ම නවත්වනවා විශේෂ බලයකින් මේක කරන්නේ එක අවස්ථාවක් තිබෙනවා නිරෝධ සමාපත්තිය කියන එක. නිරෝධ සමාපත්තියෙහිදී සිත් ඉදීම නවත්වනවා తాවකාලිකව ඒ නිරෝධ සමාපත්තිය ඇති කරගන්නේ බලයෙන් මාත්‍රම මිනිස් ලෝකන හත් දවසකට ඒ කියලයි දක්වන්නේ බබලෝ ආදි චන්ද්‍රයන් බොහෝ කලකට අනිත් එක මේ අසන්න සත්‍ය කියන භක්ම ලෝකයේ උපන්නම මෙතෙන්දී උපදවාගත්ත පංචම ධානයේ ඇති තැනත්තා සංඥා විරාග වශයෙන් වැඩ